ගාමිනී පඤ්ඤාය සමන්නාගතෝ හෝති අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියාය සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි මේ පින්වත් සියලු දෙනාම දැන් මේ සූදානම් වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි සකල ලෝක සත්වයා කෙරෙහි ඊ타මත්ම අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයෙන් බිදක් ශ්‍රවණය කරන්ට ඒ නිසා හැම දිනාටම මතක් කරනවා ඊ타මත් වමනාවෙන් ඊ타මත්ම ඕනෑ කමින් අද මේ දේශනාව ශ්‍රවණය කරන්ට කියලා. වෙනද කරන ධර්ම දේශනා වලටත් වඩා අද මේ ධර්ම දේශනාව ඊ타මත්ම සුවිශේෂී එකක් බව හැමදිනාටම ප්‍රථමයෙන්ම මතක් කරනවා. ඒ හින්දා වෙනදට වඩා හොඳ වුවමනාවෙන් උද්‍යෝගී මේ දේශනාව අහන්නට ඕනේ. මේ දේශනාව තුලින් මේ දුක්සහගත සසරෙන් මිදලා යන්ට මේ දුක අවසන් කරන්ට උතුම් වූ නිර්වාණ සම්පත්‍ය සාක්ෂාත් කරන්ට ඊටමත් පහසු කෙටි ඒ වගේම නිවැරදි ක්‍රමයක් පෙන්වලා දෙන්න උත්සාහවත් වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උද්‍යත්ත ගාමිනී පඤ්ඤාය සමන්නාගතෝ හෝති අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියය ස්කන්ධයන්ගේ උදේ වේ දන්නා නුවණින් යුක්ත වීම උද්‍යත්ත ගාමිනී ප්‍රඥාව ස්කන්ධයන්ගේ උදේ වේ දන්නා නුවණින් යුක්ත වීම උදේ කියලා කියන්නේ ඇතිවීම වැය කියලා කියන්නේ නැතිවීම ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම හට ගැනීම හා නිරුද්ධ වීම ඇතිවීම නැතිවීම දන්නා නුවණින් යුක්ත වෙන්න කියනවා. ඊට පස්සේ මේ නුවණේ මහා වටිනා ගුණ නාම ටිකක් තියෙනවා. නිබ්බේධික අරියාය ආර්ය භාවය ඇති කරන සසර කලකිරීම ගෙනත් දෙන දුකේ කලකිරීම ගෙනත් දෙන නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනිය මනාව දුක් ගෙවීමට යන මෙන්න මේ ස්කන්ධෙන් උදේ වේ දන්නා නුවණ. ඒ උද්‍යත්ත ගාමිනී ප්‍රඥාවේ ලක්ෂණ ටික තමයි ඒ ප්‍රඥාවේ කෘත්‍ය ටික තමයි ඒ ස්කන්ධයේ උදේ වේ දන්නා ප්‍රඥාව තියෙන කෙනා ආර්ය භාවයට පත් කරනවා ඊටමත් උතුම් ස්වභාවයට පත් කරනවා ඒ වගේම සියලු දුකේ කලකිරීම හදලා දෙනවා ඒ වගේම මනාව දුක් ගෙවීමට පමුණවනවා එතනදී කාරණාවක් අපි මතක් කළොත් <clears throat> පින්වතුනි මේ ලෝකේ නොඑක් විදිහේ ඥාති වේසන නිසා දෙමව්පියෝ දූ දරුවෝ සහෝදරයෝ මේ ආය ගේ වියෝ වීම නිසා රෝග පීඩා දී නිසා නොඑක් විදිහේ දුක් දුම්නස් අපිට ඇති වෙනවා. නින්දා අපහාස අනුන් ගැනීම නිසා අපිට නොඑක් විදිහේ හිත වේදනාවන් ඇති වෙනවා. කලකිරීමක් ඇති වෙනවා. ඒ වුණාට ටික කාලෙකින් ඒක අමතක වෙලා ඒ දුක් වූ ලෝකෙම ඒ දුකේම ආපහු ආපහු අපි ඇලෙනවා ආපහු බැඳෙනවා නමුත් මේ උද්‍යත්ත ගාමිනී ප්‍රඥාව තුලින් මේ දුක් ලෝකයේ තුල අවබෝධාත්මක කලකිරීමක් ඇති කරලා සියලු දුකෙන් සදාහටම නිවිලා යන්ට මිදිලා යන්ට මාවත හදනවා. එතකොට මෙන්න මේ උද්‍යත්ත ගාමිනී ප්‍රඥාව කියන්නේ පින්වතුනි මාර්ගය. මාර්ගය. මේ මාර්ගය ගැන පැහැදිලි කරන්න ඉස්සෙල්ලා මේකේ තියෙන අතිශයම වටිනාකම ටික පොඩ්ඩක් මම මතක් කරන්නම්. යම් කිසි කෙනෙක් භාණ්ඩයක් වුණත් මිලට ගන්නේ ඒ භාණ්ඩය තුල ඇති වටිනාකම ඉස්සෙල්ලා විස්තර කළාම පෙන්වුවාම තමයි ආ මේක වටිනවා කියලා ගන්නෙ. වටිනාකම වැඩි දෙයක් නම් ඒක ගන්න බැයි නම් බලන්නවත් එනවලුම ගන්න. ඒ වගේ මේ උද්‍යත්ත ගාමිනී ප්‍රඥාව තුලින් මාර්ගයේ වඩනකොට ඒකේ තියෙන ආනිසංස ටික නැත්නම් ඒකේ තියෙන ලාභය අපි ගැන අපි කතා කළොත් මේ ස්කන්ධයන්ගේ උදේවය දන්නා නුවණ ඇති කරගන්න වෙහෙසෙන කෙනා නැත්නම් ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම නුවණින් බලනවා නම් ඒ බලන කෙනාට කිසිම ආයාසයකින් තොරව දුක පිරසින්ද දකින්න පුළුවන් සමුදය දුරු කරන දුරු කරන්නට පුළුවන් Nirodha සාක්ෂාත් කරන්නට පුළුවන් කියන කාරණා ටිකක් වෙනවා. මොකද ලෝකෝත්තර මාර්ගයක කෘත්‍යය තමයි දුක පිරසින්ද දැකලා දුක ඇති කරන හේතු සමුදය දුරු කළා දුකේ Nirodhe වූ නිවන සාක්ෂාත් කරලා දෙනවා කියන කාරණා ටික මාර්ගයට අයිති දෙයක්. එතකොට මේ පංච උපාදානස්කන්ධයේ උදේවැය ඉගෙනගෙන බලන කෙනාට හරිම වැඩ අඩුයි හරිම වැඩ ටිකයි ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයේ පිරිසිඳ දකින්න ඕනේ දුක පිරිසිඳ දකින්න ඕනේ අනේ දුක කියන්නේ පංච උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද රූප උපාදානස්කන්ධය වේදනා උපාදානස්කන්ධය සංඥා සංකාර විඥාන උපාදානස් කියන්නේ මොනවද ඒව හටගන්නේ කොහොමද නැත්තම් ඒ ඒවැ ස්වභාවය මොකද්ද ඒව දුකයි කියන්නේ ඇයි කියලා අමුතුයෙන් විස්තර කරන්නට හෝ ඉගෙන ගන්න යන්න අවශ්‍ය නැහැ. ඊගාවට මේ ස්කන්ධයේ උදේවේ ධර්ම කෙනා තණ්හාව ප්‍රහාණය කරන්න අමුතුවෙන් මහන්සි ගන්න ඕනේ නැහැ. ඒ කිව්වේ පින්වතුනි අපි මෙහෙම බලමු. මේ ලෝකේ යම් කිසි කෙනෙකුගේ ශරීරයට අපි කියමු පොඩි කටුවක් වැවුනත් අපිට හරි වේදනාවයි. ඒ චූටි කට ඇනෙන කටුවක් වුණත් ගණ්ඩ හැදුවොත් ඒ කටුව පාදනකොට කටුව තියෙන තැන හොයනකොට ඒක ගණ්ඩ පාදනකොට ඒක අදිනකොට හරි වේදනාවක් දැනෙනවා. එතකොට මේ තෘෂ්ණා නැමැති හුල තෘෂ්ණා නැමැති හුල තෘෂ්ණා නැමැති කටුව මේ මිනිස්යන්ගේ සත්වයන්ගේ ජීවිතය පසහා කරගෙන යන්න ඇනිලා තියෙන එකක්. ඒ තෘෂ්ණා නැමැති හුල අයින් කරන්න හැදුවොත් ලේසි නෑ රිදෙනවා. නමුත් බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ පින්වුතුනි හරිම පුදුමයි. බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ අනේකේහි උපායේහි නර ධම්මේ ධමේ නොයේක උපායන්ගෙන් මේ නරයන් দমনය කරනවා. බුදුහාමුදුරුවෝ කියන්නේ මේ ලෝකේ පහළ වෙච්ච හොඳම සල්ලි වෛද්‍යවරයා. මේ තරම් ජීවිතේ පසහා කරගෙන යන්න ඇනිලා තියෙන හුල සිහි නැති කිරීමක් හෝ නැත්තම් නිර්වින්දනය කිරීමක් වැනි දෙයක් කිසිවක් නොකොට ප්‍රകൃතියම සිටින්දිම කිසිම වෙහෙසක් කිසිම රිදුමක් නැතුව ගලවලා දානවා බුදුරජාණන් වහන්සේ කියන්නේ හොඳම සල්ලි වෛද්‍යවරයා කියලා කියන්නේ වෙන මුකුත් නෙමෙයි මේ සත්වයන්ගේ ජීවිත පසා කරගෙන යන දැනিলা තියෙන මේ තෘෂ්ණා නැමැති හුල හොයද්දි ඒක පාදද්දි ඒක අදිද්දි කිසිදු වෙහසක් නැති නොවන විදිහට රිදෙන්නේ නැති විදිහට ගලවලා දානවා හරිම අద్భుත ආශ්චර්යම ඒ නිසා මේ ස්කන්ධයන්ගේ උදේවැය බලන කෙනා තණ්හාව අයින් කරන්නේ කොහොමද කියන එකට මහන්සි වෙන්න ඕනේ නෑ දුක් වෙන්න ඕනේ අපි දන්නවා ගෙවල් දුරවල් යාන වාහන ඉඩ කඩම් මිල මිල මුදල් දුවා දරු ඒ වගේම තමන්ගේ ජීවිතය ගැන අපි හැම කෙනෙකුටම කැමැත්තක් තියෙනවා ආශාවක් තියෙනවා ඕනෑකමක් තියෙනවා එතකොට ඒවෙන් තොරව අපිට ඉන්න බෑ ඒව අයින් කරන්න බෑ නමුත් ඒව අයින් කරන්න හැදුවොත් අපිට ලොකු දුකක් ලොකු වෙහසක් එනවා කියලා දන්නවා නමුත් ඒවා සංයෝජන කියලා දන්නෝ. ඒවා අයින් වෙන ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා කිසිදු හේසක් නැතුව. ඒ හින්දා මේ ස්කන්ධයන්ගේ උදේවැය බලන නුවණක් තියෙන කෙනාට මේ තෘෂ්ණා නැමැති හුල ගලවලා දානවා කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. හ්ම් සමුදය දුර වෙනවා. ඊට පස්සේ Nirodhi සාක්ෂාත් වෙනවා. නිවන කියන්නේ කොහොමද? නිවන අරමුණු කරන්න කොහොමද? ඒ නිවන දකින්න පුළුවන්ද? ඒ නිවන කියන එක හඳුනගන්නේ කොහොමද කියලා කෙසේද කෙසේද විමති අවශ්‍ය නැහැ ප්‍රාර්ථනා අවශ්‍ය නැහැ මේ ස්කන්ධයන්ගේ උදේවැය බලන කෙනාට Nirodhe සාක්ෂාත් වෙනවා මම මතක් කළා මේ ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම අයිති මාර්ගයට මාර්ගේ වඩනකොට මාර්ගේ වඩන කෙනාට දුක පිරිසිඳ දකිනවා තණ්හාව දුක ඇති කරපු හේතු තණ්හාව සමුදය ප්‍රහාණය වෙනවා තණ්හා නිරෝධය වූ දුක්ඛ නිරෝධය මේ ditthi දමුයේම සාක්ෂාත් වෙනවා කියන කාරණා ටිකක් වෙනවා එතකොට දුක පිරිසිඳ දැකලා සමුදය දුරු කළ නිරෝධය සාක්ෂාත් කළා කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා කියන එක චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනකොට භවයේ නැති වෙලා ජරා මරණ දුක සියලු දුක නැති වෙනවා පටිච්ච සමුපාද වශයෙන් සංසාර ගමනක් සිද්ධ වුණා නම් දුකේ ඇති වුණා නම් මේ සංසාර පැවැත්මක් ඒ පටිච්ච සමුපාද චක්‍රේ නතර වෙනවා හරි එතකොට මේ තරම් වටිනා වටපිටාවක් අපිට ගෙනත් දෙන විශාල අර්ථයක් අපේ ජීවිතයට හදලා දෙන කිසිදු වෙහෙසක් කිසිදු අපහසුාවක් නැතුව ලෝකයේ තියෙන සියලු අපිට පිරිසිඳ දැක ගන්න ඕනේ අවශ්‍ය සියලු ශේස්ත්‍රීය පිරිසිඳ දක්වමින් අතහරින්න ඕනේ සියලු ධර්මයන් අතහරවමින් සාක්ෂාත් කරන්න ඕනේ නිවීමක් තියෙනනම් සියලු නිවීම අපිට සාක්ෂාත් කරවමින් අපිට උපකාර වෙන මේ මාර්ගයේ වඩන වඩන්ට උපකාර වෙන මේ ස්කන්ධයන්ගේ උදේවැය දන්නා නුවණින් අපි යුක්ත වෙන්න ඕනේ කියන ධර්මතාවයයි මෙතෙන්දි පෙන්වන්නේ. හරි අපි ඒ ස්කන්ධයන්ගේ උදේවැය ඇති වෙන හා නැති වෙන හැටි දැන් පොඩ්ඩක් සම්මර්ෂණය කරලා නුවණින් බලමු. පින්වත්තුනි ස්කන්ධ කියලා කියනකොට පංච උපාදාන ස්කන්ධයක් ස්කන්ධ පංචකයක් පංච උපාදාන ස්කන්ධයේ උදේවය කියලා තමයි මතක් කරන්නේ. එතනදී රූප උපාදාන ස්කන්ධය, වේදනා උපාදාන ස්කන්ධය, සංඥා උපාදාන ස්කන්ධය, සංඛාර උපාදාන ස්කන්ධය, විඥාන උපාදාන ස්කන්ධය කියන මෙන්න මේ ධර්මතා පහට කියන පංච උපාදාන ස්කන්ධය කියලා. එතකොට මේ පංච උපාදානස්කන්ධය ඇති වෙන හා නැති වෙන හැටි හටගන්න නිරුද්ධ වෙන ස්වභාවය තමයි අපිට දකින්නට ඕනේ බලන්නට ඕනේ. එතනදී රූපය කියලා කියනකොට රූප උපාදාන ස්කන්ධය කියනකොට අපේ ජීවිතයෙන් මහා ගැඹුරකට යන්න ඕනේ සාමාන්‍ය තේරණ මට්ටමේ මේ ටික තේරුම් ගත්තාම ඇති. ඇහැ ඇහැට පෙනෙන රූප, කන, කනට ඇහෙන ශබ්ද, නාසය, නාසයට දැනෙන ගන්ධ, දිව, දිවට දැනෙන රස, කය, කයට දැනෙන ස්පර්ශය නැත්තම් පොට්ටබ්බේ කියන මෙන්න මේ දස ආයතන පින්වතුනි රූප කියන ගණයට යනවා. කන බොන ආහාරය නිසා මේ රූප හැදෙනවා ආහාරය නැති වෙනකොට රූප නැති වෙනවා. එතකොට මේ සියලුම රූප ටිකේ යථාර්ථය තමයි චත්තාරෝච මහා භූත චතුනංච මහා භූතානං සතර මහා ධාතු සහ සතර මහා ධාතු නිසා පවත්නා රූප සතර මහා ධාතු කියලා කියනකොට පඨවි ආපෝ තේජෝ වායු ඒක නොදන්න ආධුනික කෙනෙක් ඉන්නවා නම් අපි මෙහෙම ටිකක් තේරෙන මට්ටමකට පොඩ්ඩක් මම සංඥාවක් දෙන්න මේක මේට වඩා ගැඹුරු ස්වභාවයක් පටවි කියනකොට අපි පස්දියේ ගිනි සුලං හතර කියලා කිව්වොත් පදාර්ථය කියලා කියන්නේ මේ භෞතික හැම වස්තුවක්ම හැදිලා තියෙන්නේ පදාර්ථයේ හැටියට තියෙන මොකද්ද ඝන ද්‍රව තාප වායු කියලා. ඝන ඝන කියලා කියන්නේ තද ගතිය, පටවි, ද්‍රව කියලා කියන්නේ ජලය නැත්නම් ආපෝ ස්වභාවය, තාප කියලා කියන්නේ ගින්න, උෂ්ණය, වායුව කියලා කියන්නේ වාතයේ හුළඟ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ හැම රූපයක්ම හැදලා තින්නේ පඨ ව්‍යාපෝ තේජෝ වායුව කියන මහ භූත සහ ඒ නිසා මැවිලා හැදිලා පෙනෙන ඒව ඇසුරු කරගෙන පවතින රූප ටිකක් තියෙනවා. සියුම් ස්වභාව ටිකක් තියෙනවා. අන්නේ ටිකට උපාදාය රූප කියනවා. ඉතින් උපාදාය රූප තමයි මම මතක් කළේ ඇහැ කියන්නේ ඇහැට පෙනෙන රූප කියන්නේ කන කියන්නේ කනට ඇහෙන ශබ්ද, නාසය, නාසයට දැනෙන ගන්ධ, දිව, දිවට දැනෙන රස, කයට දැනෙන පොට්ටබ්බ කියන්නේ උපාදාය රූප. කය කියන්නේ පටිව්‍යාපෝතී ජීවායු කියන මහ භූත. හරි. එතකොට ඔන්න ඔය රූප කනබුන ආහාර නිසා හැදෙන්නේ ආහාරය නැති වෙනකොට නැති වෙනවා. එතකොට ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ටිකක් ඇති වෙනවා චෛතසික ටිකක් ස්පර්ශය නැති වුණා නාම ධර්ම නැති වෙනවා නාම රූප දෙක නැති වෙනකොට විඥානය නාම රූප දෙක නිසා විඥානය ඇති වෙනවා නාම රූප දෙක නැති වෙන විඥානය නැති වෙනවා කියලා මෙන්න මේ විදිහට ස්කන්ධයන්ගේ උදේවැය බලනවා නම් ඒ ස්කන්ධයන්ගේ උදේවැය බලන කෙනාට දුක පිරසෙන් දැකලා සමුදය දුර වෙන නිරෝධය සාක්ෂාත් වෙනවා කියන ඔක්කොම ටික වෙනවා හරි දැන් අපි ඔය ස්කන්ධයන්ගේ උදේවැය බලන පෙළ දහමනේ මතක් කළේ ඕක අපි සම්මර්ෂණය කළා කියලා දුක පිරසින්ද දැකලා සමුදය දුර වෙලා Nirodhe සාක්ෂාත් වෙනවා කියන ඔක්කොම වෙන්නේ නැහැ. ඒ පෙළ දහම තුල තියෙන අර්ථය තෝරගන්න ඕනේ අපේ ජීවිතේ. ඊට පස්සේ ඒ අර්ථයට අනුව පෙළට එකඟව අපේ ජීවිතය තුලින් අපි ඒ ස්කන්ධ ටික ඇති වෙන නැති වෙන ආකාරය දකින්න ඕනේ අපේ ජීවිතය තුලින්. අන්න ඒ ටික දකිනකොටයි දුක පිරිසිඳ දකිනවා සමුදය දුර වෙනවා නිරෝධය සාක්ෂාත් වෙනවා කියලා කියන්නේ. ඒක වෙන්නේ කොහොමද කියලා අපි පොඩ්ඩක් බලමු. අපි ඇහැට රූපයක් පෙනෙනවා කියනකො පෙනෙනවා. පෙනෙන තැනක රූපයේ දකින ඇහැක් තියෙනවා නම් ඇහැට පෙනෙන රූපයක් තියෙනවා නම් මේ දෙන්න රූප උපාදාන ස්කන්ධයට යනවා. ඊට පස්සේ මේ චක්කු සම්පස්යෙන් උපන්න වේදනාවක් තියෙනං මේ වේදනාව වේදනා උපාදාන ස්කන්ධයට යනවා. රූප සංඥාවක් රූපය හඳුනන කමක් සංඥා කියන්නේ හඳුන්වනවා. පෙනෙන රූපය හඳුනා ගන්න කමක් තියෙනවා නම් ඒක සංඥා උපාදාන ස්කන්ධයට යනවා. රූපය ආරම්භය හිතන කමක් තියෙනවා නම් සංකාර උපාදාන ස්කන්ධයට යනවා. චක්කු විඥානයක් තියෙනං විඥාන උපාදාන ස්කන්ධයට යනවා. ඔන්න පංච උපාදානස්කන්ධය. එතකොට මේ පංච උපාදානස්කන්ධය සහ පංච උපාදානස්කන්ධයක ඇතිවීම නැතිවීම ගත්තාම ඊට පස්සේ ඔතන ওই ස්කන්ධය ආපහු විපාක හැටියට කර්ම හැටියටත් අපිට හම්බ වෙනවා. ඒ විපාක ස්කන්ධය කර්ම ස්කන්ධය හැදෙනවා කියන තැනක කියන ධර්මතාවය බලන එක තමයි මේ ස්කන්ධයේ උදේවැය කියන්නේ. හරි. දැන් ඕක අපේ ජීවිතයෙන් අපි මෙන්න මෙහෙම බලමු. මෙන්න මේ ටිකට හොඳ අවධානයක් යොමු කරන්ට මෙන්න මේ ටික තමයි ගොඩාක්ම වටිනා තැන දුක පිරසින්ද දැකලා සමුදය දුරු කළා නිරෝධය සාක්ෂාත් කළා මුළු චතුරාර්ය සත්‍යම අවබෝධ කරලා දෙනවා පටිච්ච සමුපාද චක්‍රයක්ම සංසාර චක්‍රයක්ම නතර කරලා දෙනවා මේ ජීවිතයේදී සියලු දුකේ නිවීම හදලා දෙනවා කියන ටිකක් මම මුලින් මතක් කළානේ. ඒ නිසා මෙන්න මේ ටික අපේ ජීවිතෙන් දැන් බලමු අපි. අපි මෙහෙ මෙතෙන්දි මෙහෙම මතක් කරමු පොඩ්ඩක් උපමානුසාරයෙන්. අපි ඉන්නවා සිංහල දන්න කෙනෙක්. හරි. අපි කියමු දැන් ඔන්න මම සිංහල දන්නවා. ඊට පස්සේ මට එහා පැත්තෙන් ඉන්නවා දෙමළ දන්නා කෙනෙකු. ඒට අනිත් පැත්තෙන් ඉන්නවා ඉංග්‍රීසි දන්නා කෙනෙකුත්. ඔන්න දැන් අපි තුන් දෙනාට යම් වස්තුවක් පේනවා කියන්නකෝ. දැන් අපි තුන් දෙනාටම ඇහැ හැදිලා තියෙනවා. රූප පෙනෙනවා. දැන් බලන්න කන බොන බත් පාන් කෝපි මුං ඇට කියන ආහාරය කියන එක නැති වුණොත් මේ ඇහැ කියන එක පවතිනවද කියලා? ඇහැ කියන එක පවතින්න පුළුවන් ද ආහාරය නැතුව? ඇහැ කියන එකට පවතින්න බෑ. ඇහැ නැති වුණොත් බාහිර රූප පේනවද කියලා බලන්න. නෑ. රූප හම්බ වෙන්නේ ඇහැ තිබුණොත් ඇහැ හැදෙන්නේ ඇහැ පවතින්නේ ආහාර තිබුණොත්. එහෙනම් ආහාර නිසා මේ රූපය ඇති වෙන්නේ. ආහාරය නැති වෙනකොට ඇහැ නැති වෙනවා. ඇහැ නැති වෙනකොට රූප නැති වෙනවා. එතකොට ඔන්න රූපත් රූපයන්ගේ ඇතිවීමත් නැතිවීමත් දකිනවා. ඔන්න දැන් අපි හැම දිනාටම ආහාරය තියෙන නිසා ඇහැ හැදිලා රූප ඇස් ඉදිරි පිටට එනවා. දෙමළ ඉංග්‍රීසි කෙනාගෙත් ඇහැ හැදිලා රූප ඇස් ඉදිරි පිටට එනවා. අනේ පේන්නේ මල මිනියක් වගේ. මල මිනියක ඇහැ තියෙනවා රූප ඉදිරියට ඇවිල්ලා හිත නැහෙනේ. නාම ධර්ම නැහැ. පේන්නේ එතකොට ඔන්න දැන් අපි තුන් දෙනාටම ඇහැ ඇදිලා තියෙනවා කන බොන ආහාරය නිසා. රූපත් ඇහි වදිනවා ඇහැ රූපෙත් වදිනවා තුන් දෙනාගෙම හැබැයි පේන්නේ නැහැ, දන්නේ නැහැ. දන්නේ නැහැ. මොකද රූපය ත්‍රුපය ඇතිවීමක් තියෙනවා හැබැයි ඒක පෙනෙනවා කියන කෘත්‍ය කරන නාම ධර්ම ටිකක් නැහැ ඊට පස්සේ ඒ හැයි රූපය තියෙන තැනට මගේ චක්කු විඥානය උපදිනවා ඉපදිලා වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ටිකක් හදනවා ඔන්න දැන් පේනවා දෙමළ කෙනාගෙත් ඉංග්‍රීසි කෙනාගෙත් ඇහැයි රූපය තියෙන තැනට ඊට අනුගතව චක්කු විඥානය උපන්නා. ඔන්න දැන් ඒ චක් ඇහත් රූපයක් තියෙන තැන චක්කු විඥාන උපන්න ගමන් මේ ස්පර්ශ චක්කු සම්පස්සයක් ඇති වෙලා වේදනා සංඥා චේතනා පහළ වෙනවා ඔන්න පෙනෙනවා. එතකොට දැන් පෙනෙනවා කියන කෘත්‍ය කරමින් උනේ මොකද්ද චක්කු සම්පස්සය නිසා වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ටිකක් චෛසික ධර්ම ටිකක් පහළ වෙච්ච කම. එතකොට ඇහත් රූපයක් තියෙන තැනට චක්කු විඥානය පැමුණුවාම මෙතන චක්කු විඥානය මෙතෙන්ට පැමිණෙන්නේ පින්වතුනි නාම රූප කියන නාම කියන ධර්මතා ටික උපද්දණ්ඩයි නාම කියන ධර්මතා ටික හදණ්ඩයි මිසක මෙතනදී චක්කු විඥාණයට දැනගන්න බෑ දැකපු දෙයක් දැනගන්නවා කියන කාරණාවක් කරන්න බෑ පෙනීම හදනවා කියන ටික විතරයි කරලා තියෙන්නේ පේනවා කියන සිද්ධියක් වෙනවා චක්කු විඥානය පෙනුනහම විඥානයේ පස්ස සම්පයුක්තව තියෙන ස්පර්ශය කියන පැත්ත හා බැඳිලා තියෙන්නේ ඒ හින්දා වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ටික පහළ වෙනවා. උන්න ඇහත් රූපයක් දෙක රූපය ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ටිකක් පහළ වෙලා. ඔන්න දැන් මෙතන තියෙනවා ස්පර්ශය නිසා වේදනා සංඥා පහළ වෙනකොට ස්පර්ශය නිසායි පහළ වෙන්නේ. ස්පර්ශය නැති වෙනකොට ඇහැ රූපය වෙන් වෙනකොට ස්පර්ශය බිඳෙනවා ස්පර්ශය නැති වෙනකොට වේදනා සංඥා නැති වෙනවා කියලා ඔන්න මේ නාම ධර්ම ටිකේ ඇත්තක් තියෙනවා එතකොට දැන් මේ ඇහත් රූපය තියෙන තැනට හිත පැමිණිලා නාම ධර්ම ටික හැදුණු ගමන්ම පේනවා ඒ පේන එක සිංහල කතා කරන මට සමානයි දමිල කතා කරන ඉංග්‍රීසි කතා කරන අනිත් අයටත් පෙනෙනකම සමානයි ඔතෙන්ට කියනවා පුරාණ කර්මයකට හටගත් විපාක නාම රූප දෙකක් කියලා. පංච ස්කන්ධ වශයෙන් ගත්තාම පංච උපාදාන ස්කන්ධයක්ම තියෙනවා. නමුත් කෘත්‍ය වශයෙන් තියෙන්නේ නාම රූපය කියලා දෙකක්. මොකද විඥානයේ නාම ධර්ම හදනවා කියන පැත්තට වැය වෙලා හින්දා. එතකොට ඔන්න දැන් අපි දෙන්නටම අපි තුන් දෙනාටම ඇහැ දිලා රූප පේනවා කියන තැනකට ගත්තා. ආහාරය නිසා රූපය හැදෙනවා ස්පර්ශය නිසා වේදනා සංඥා හැදෙනවා කියන තැන ගත්තාම නාම රූප දෙකේ ය තියෙන තැනට පැමිණුනහම අපි හැමෝටම පෙනෙනවා කියන තැනකට ආවා ඊට පස්සේ පෙනෙන දේ නාම රූප පත්‍ය විඥාන විඥානං කියනකොට පින්වතුනි ඒව අපි අපේ ජීවිතෙන් දකින්න ඕනේ විඥානය කියලා කියන්නේ දැනගන්නවා කියන එක පෙනෙන දෙයක් දැනගන්නවා ඇහැට කනට ගැටෙන ශබ්ද දැනගන්නවා, ගන්ධ දැනගන්නවා, රස දැනගන්නවා කියලා ඒ ඒ ආයතන නිසා දැනගන්නකම ඒ ඒ ආයතනේ නමින් නම් කරනවා. එතකොට දැන් ඔන්න ඇහැ හැදිලා හිත ඊට අනුගත වීදුනා පෙනෙනවා. අපි තුන්දෙනාටම පෙනෙනවා. සමානයි. හැබැයි දන්නේ ඒ හිතට දැනගන්න බෑ. ඊගාවට නාම රූප පත්‍ය විඥානං ඒ නාමයයි ඒ රූපයයි දෙක නිසා දැනගන්න කම යනවා. මම දැනගන්නවා පැදුර කියලා. ඉංග්‍රීසි ජාතික කෙනා දැනගන්නවා මැට් කියලා. දෙමළ ජාතික කෙනා දැනගන්නවා පායි කියලා. දැන් ඔන්න හොඳට බලන්න දැනගන්නවා කියන තැනට ගත්තාම දැනගැනිල්ල තුන් ආකාරය වෙලා. මෙතනදී ස්කන්ධයන්ගේ උදේවැය බලනකොට ආහාරය නිසා රූපය හටගෙන තිබුණා සමානයි ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා පහළ වුණා ඒ කියන්නේ රූපේ පෙනෙනවා තුන් දෙනාටම සමානයි ඒ නාමයයි ඒ රූපයයි දෙක නිසා නාම රූප නිසා විඥානේ දැනගන්නකොට මෙන්න මේ දැනගන්නවා කියන තැනදී අපි තුන් දෙනා තුන් ආකාරයකට දැනගත්තේ. හරි. මම ඒ ටිකට පස්සේ එන්නම්. මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මෙතෙන්දි දැන් අපිට අවස්ථා තුනක් ඕගලන්ට හම්බ වෙන්න ඕනේ. ඉස්සෙල්ලාම ආහාරය නිසා ඇහැදිලා රූප පෙනෙනවා හැබැයි පෙනෙන්නේ නැහැ කියන ප්‍රථම අවස්ථාවක් හම්බ වුණා. ඊට පස්සේ හිත ඊට අනුගතව යොමු වුණාම රූපේ පේනවා නමුත් ඒක දැනගන්න බෑ කියන අවස්ථාවක් ආවා. තුන් දෙනාටම සමානයි දැනගැනීමට අයිති නැහැ කියන අවස්ථාවක් ආවා. තුන් වෙනුවට ඒ රූපයයි අර පෙනුණු කමයි නැත්නම් අර නාමයි කියලා නාම රූප දෙක නිසාම දැනගන්නවා කියන කමක් ඇති වුණා කියලා අවස්ථා තුනක් මේකේ තිබුණා අපිට. මෙන්න මේ සිද්ධිය මෙන්න මේ විදිහට ස්කන්ධයන්ගේ උදේවැයට හොඳ නුවණින් ඉන්න කියලා බුදුහාමුදුරු පෙන්නනවා. මෙන්න මේ ටික තමයි දැන් අපි හොඳට තේරුම් ගන්න ඕනේ එකම තැන අවශ්‍යම දේ. ඒ කියන්නේ ඇහත් රූපියක් දෙක නිසා ඇස් ඉදිරි පිටට ආපු රූපය දකිනකොටම හිත ඊට අනුගතව ඉපදිලා මටත් පෙනෙනවා දෙමළ ජාතික කියලාට ඉංග්‍රීසි කෙනාටත් පෙනෙනවා මම උතෙන්ට මතක් කළා නාම රූපයි කියලා එතෙන්ට ප්‍රත්‍ය දෙකක් තියෙනවා ආහාර ප්‍රත්‍යෙන් හටගත්තු රූපයත් ස්පර්ශ ප්‍රත්‍යෙන් හටගත්තු නාමයත් කියන නාම රූපය යන ගණයට යනවා ඔය නාම රූප දෙක නිසා දැනගන්නවා එතකොට අපි මොනවා හරි දෙයක් දැනගන්නවා නම් පැදුර කියලා දැනගන්නකොට දැනගන්නකම නාම රූප පත්‍ය විඥානං මිනිස්සේ ගහක් ගලක් ගෙයක් කුරුල්ලෙක් අහස පොළොව කියලා මොනවා හරි දෙයක් අපි දැනගන්නකොට මේ නාම රූප දෙක නිසා අපි ගාව දැනගැනිලක් ඇති වෙනවා නාම රූප දෙක නැති වෙනකොට දැනගැනිල නැති වෙනවා කියලා හොඳට සිහියෙන් නුවණින් දැනගැනිල්ල ඇති වෙලා දැනගැනීම නැති වෙනකමට සිහියෙන් ඉන්න කියන එක තමයි මේ නාම රූප පත්‍ය විඥානං නාම රූප නිරෝධෝ විඥාන නිරෝධෝ කියන එක නැත්තම් නාම රූප දෙක නැති වෙනකොට විඥානේ නැති වෙනවා කියලා ස්කන්ධයෙන් ඇතිවීම දැතිවීම දන්නා නුවණකින් ඉන්න කියලා කියන්නේ. ඇයි එහෙම ඉන්න කියන්නේ කියන එක බලමු අපි. ඇයි එහෙම ඉන්න කියන්නේ කියන එක බලමු අපි. මම මතක් කළා ඇහැ හැදිලා ඇහැට රූප පෙනෙන තැන දක්වාම දෙමළ සිංහල ඉංග්‍රීසි හැම කෙනාටම සමානයි කියලා කිව්වා. අන්නේ සමානයි කියන තැන තියෙන ස්කන්ධ දෙක ටික නාම රූප කියලා ටික ඔකට කියනවා යතහ භූත ස්වභාවය කියලා. පරමාර්ථ සත්‍යය කියලා. ඇත්ත ඇති හැටියේ පවතිනවා. එතන කනබුන ආහාරයෙන් හැදුණු රූපයක් නැතුව නෙමෙයි තියෙනවා. ස්පර්ශයෙන් හටගත්ත වේදනා සංඥා චේතනා කියන චෛතසික ටිකක් නැතුව නෙමෙයි තියෙනවා. ඒක බොරුවක් නෙමෙයි ඒක ඇත්තයි. එහෙම දෙයක් තියෙනවා. හැබැයි තියෙන එකකින් මම කියන්නේ අනිත්‍ය වෙන්නේ වෙනස් වෙන්නේ විපරිණාම වෙන්නේ කියන එක නෙමෙයි. නමුත් අවස්ථාවට ප්‍රත්‍යරේ නිසා උපන්න උපදිනවා කියන එහෙම સિદ્ધාන්තයක් වෙනවා. එතකොට ඒ ටික පුරාණ කර්මෙන් හටගත් එකක්. විපාකයි. ඊට පස්සේ මෙන්න මේ නාම රූප දෙක නිසා හටගන්න විඥානය ගත්තාම පෙනෙනවා කියපු තැන ගත්ත නාම රූපයි කියලා කිව්වා සිංහල කෙනා දෙමළ කෙනා ඉංග්‍රීසි කෙනාටත් පෙනෙනවා කියපු තැන නාම රූප ඒකට තමයි යතහ භූත ස්වභාවය කියලා කිව්වේ ඇත්ත ඇති හැටි පවතින ස්වභාවය කියලා කිව්වේ පුරාණ කර්මෙන් හටගත්තු විපාක ටිකත් ස්කන්ධ ටිකක් කියලා කිව්වේ උතන නාම රූප කිව්වට ස්කන්ධ වශයෙන් පංචකයක්ම යෙදිලා තියෙනවා විඥානේ පස්ස සම්පයුක්තව තියෙන නිසා කියන එකත් මතක් කළා. හරි. දැන් ඔය නාම රූප පච්ච විඥානං නාම රූප දෙක නිසා විඥානය කියන තැන ගත්තාම ඒ කියන්නේ පෙනෙනකොට නාම රූප කිව්වේ පෙනෙනවා පෙනෙනකොටම පෙනෙන දේ දැනගත්තමම දැනගත්තේ පැදුර කියලා. අනිත් කෙනා පායි කියලා මැට් කියලා දැනගන්නවා කියනකොට නාම රූපච්ච විඥානං මෙන්න මේ විඥානය කියන එක මායාවක් බොරුවක් ප්‍රඥප්තියක් නිරුක්තියක් අදිවචනයක් චේතනාවක් කර්මයකට මුල් වෙන්නේ චේතනානේ මේක නිකම්ම චේතනා මාත්‍රයක් සිත් මාත්‍රයක් සිතක ඉපදීමක් ඒක බොරුවක් මුලාවක් එහෙම එකක් නැහැ අර පරමාර්ථය කියලා කිව්වේ නාම රූපකින් ධර්මතා දෙකක් තියෙනවා ඒක දකිනකොට ඒ නාම රූප දෙක නිසා රූපයක් පෙනෙනකම හදලා තියෙනවා. රූපයක් පෙනෙනවා. පෙනෙනකොට පැදුර කියන ප්‍රඥප්තියක් මංගාව සිහි වෙන ප්‍රඥප්ති වශයෙන් පැදුර කියන දැනගැනිල්ලක් මන් තුල උපදිනවා. පැදුර කියන ප්‍රඥප්තිය මන් තුල නිරුද්ධ වෙනවා. හොඳට බලන්ට පරමාර්ථ සත්‍යය යතහ භූත ස්වභාවය කියලා කිව්වේ භූතය කියලා කිව්වේ ඇත්ත ඇති හැටි පවතින දේ කියලා කිව්වේ අපි තුන්දෙනාටම එක විදිහටම පෙනීම ගෙනත් දුන්නු නාම රූප දෙක තියෙන තැන. ඊට පස්සේ මම පැදුර අනිත් කෙනා මැට් අනිත් කෙනා පායි කියලා අපි දැනගන්නවා කියන එක තුන් ආකාරයකට දැනගත්තානේ. අන්නේ දැනගන්නවා කෙනා කෙනා ගාව ඒ දැනගැනිල්ල උපදින්නේ. පැදුර කියලා දැනගන්නකම නාම රූප කියපු තැන බහැර පැත්තට යොමු වෙලා තියෙන්නේ නමුත් ඒ දෙන්න නිසා දැනගන්නවා කියන ධර්මතාවය විඥානයේ නාම රූප ප්‍රත්‍යයෙන් උපදින විඥානයේ කෙනා කෙනා තුලයි ඉපදීමත් පැවැත්මත් නිරුද්ධයත් විඥානයේ කිරුට අපේ අත්දැකීමෙන් අපේ ජීවිතෙන් ගන්න මේ වෙලාවේදී පැදුර කියලා දැනගන්න කම දරුවා කියලා දැනගන්න කම මිනිසියෙක් කියලා දැනගන්න කම ගහක් කොලක් කියලා දැනගන්න කම හරිද මෙන්න මේ දැනගන්න කම පින්වතුනේ ප්‍රඥාප්තියක් ප්‍රඥාප්තියක්. ඒක නිරුක්තියක්, අදිවචනයක්, මඤ්ඤා මායාවක්. එහෙම එකක් නෑ. එතකොට යථාර්ථ වශයෙන් තියෙන්නේ පරමාර්ථ වශයෙන් පවතින නාම රූප දෙකකුයි ප්‍රඥාප්තියකුයි. යමක් පෙනෙන පුරාණ කර්මයට හටගත් මේ ස්කන්ධ ටික කියලා කියන්නේ ඇහැදිලා රූපයක් පෙනෙනවා ප්‍රඥාප්ති වශයෙන් දැනගන්නවා. ඇහත් රූපයක් දෙක වෙන් වෙනකොට ස්පර්ශය නිරුද්ධ වෙනවා කන බොන ආහාරයෙන් හැදුණු රූප නැති වෙනකොට ස්පර්ශය නැති වෙනවා ස්පර්ශය නැති වුණට වේදනා සංඥා නැති වෙනවා කියන පෙනෙන දේ නැති වෙනවා නාම රූප දෙක නැති වෙනකොට විඥානය නැති වෙනවා පෙනෙන දේ නැති වෙනවා ඇහත් රූපයක් දෙක නිසා පැදුර කියලා දැනගන්න කමක් ඇති වුණා ඇහත් රූපයක් දෙක නැති වෙනකොටම පැදුර කියන දැනගැනිල්ල අපි ගාවෙන් නැති වෙනවා මෙන්න මේ පැදුර කියන දැනුම අපි ගාව ඇති වෙනවා පැදුර කියන දැනගැනිල්ල අපි ගාව නැති වෙනවා කියන එකට 100ෙන් ඉන්න කියන එක මතක් කරනවා. ඇයි ඒ කියලා දන්නවද? මෙන්න මේ ස්කන්ධයන්ගේ උදේයයි බලන නුවණ එයාට ආවේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිසා. මොකද එයා දැක්කා ඇහැ කෙරෙහි රූපය කන ශබ්දයේ කෙරේ තණ්හා උපාදානයක් තිබුණොත් දුක එනවා. ඇහැ කන දිවනාසයේ තණ්හා උපාදාන වශයෙන් නොගත්තොත් දුක නැති වෙනවා කියලා දන්න හින්දා ඇහැ පැත්තට රූපේ පැත්තට කන පැත්තට ශබ්ද පැත්තට උපාදාන වශයෙන් යන්න බැරි වෙන විදිහේ වැඩපිළිවෙලක් තමයි මාර්ගය කියන්නේ. හැම වෙලාවෙම ඇහැ උපාදාන කරන්ට රූපේ උපාදාන කරන්ට කන උපාදාන කරන්ට ශබ්දේ උපාදාන කරන්ට ඇහැ පැත්තට රූප පැත්තට අපිට යන්න පුළුවන්කම තියෙන්නේ අපි යන්නේ ප්‍රඥාප්තියක් උදව් කරගෙනයි ප්‍රඥාප්තියක් නැති වුණොත් ඒ පැත්තට යන්න බෑ ඒ පැත්තේ නිමිති නෑ අපිට හොඳට මෙන්න මේ ටික බලන්න පින්වතුනි මම මේ කතා කරන ටික ගොඩාක් ගැඹුරු සිද්ධියක් අපි තුන් දෙනාටම ඇහැ හැදිලා පෙනෙන බව සමානයි හරි ඔන්න තාම දෙබල කෙනා මේක පැදුර කියලා දන්නේ මැට් කියලා දන්නේ සිංහල අන්න මම පායි කියලා දන්නේ මැට් කියලා දන්නේ ඉංග්‍රීසි දන්න කෙනා පායි කියලා පැදුර කියලා දන්නේ කියන සිද්ධි ටිකක් මේකේ තියෙනවනේ නේද හරි ඒ කියන්නේ අපිට මේ රූපේ දකිනකොට පැදුර මැට් පායි කියනක කෙනා ගාවයි සිහි වෙලා තියෙන කමන් තුලයි මේ දැනුම ඇති වෙලා තියෙන්නේ නාම රූපපච්චය විඥාන. විඥානයේ අධ්‍යක්ීම ඒ කියන්නේ රූපේ දකින්නකොට කෙනා කෙනා තුල ප්‍රඥාප්තියක් සිහි වෙනවා. ප්‍රඥාප්තියේ ස්වභාවය තමන් තුළම නැති වෙනවා. ඔන්න ඔය විදිහට නාම රූප දෙක නිසා ප්‍රඥාප්තියක් ඇති වෙලා නාම රූප දෙක නැති වුණොත් ප්‍රඥාප්තිය නැති වෙනවා කියන තැන අපිට අවබෝධ කරවන්ටයි පෙනෙනකම තුල ජීවත් වෙනකම සලස්වන්ටයි මේ බුදුරජාණන් වහන්සේ එන්නේ. මොකද ওই විදිහට බැලුවාම පුරාණ කර්මයෙන් හටගත් විපාක නාම රූප දෙක පැත්තේ යථා භූත ස්වභාවය මිසක මට ප්‍රඥාප්ති වශයෙන් දැක්මක් නැහැ. හොඳට පින්වතුනි දකින්ද ප්‍රඥාප්තියක් භාවිතා කරන එකටයි සම්මතය කියලා කියන්නේ. අපි ඒක බලමු. දැන් නාම රූප දෙක නිසා පැදුර කියලා දැනගන්න කමක් ඇති වුණා. ඔන්න ඒක ප්‍රඥප්තියක්. දැන් ඒ දැනගැනිල්ල පැදුර කියන දැනගැනිල්ල ඇතිවෙන්න හේතු වෙච්ච ඇහැ රූප පැත්තේ තියෙන්නේ විපාක නාම රූප දෙකක් යතහ භූත ස්වභාවයක්. ඒ පැත්තේ දැන් ප්‍රඥාප්තියක් නැහැ. ඒ නිසා ඒ නාම රූප දෙක හේතුයි නාම රූප දෙක ප්‍රත්‍යයයි නාම රූප පත්‍යයයි ඒක ප්‍රත්‍යයයි හටගත් විඥානයක් ඵලයක් තමයි ප්‍රඥප්තිය පැදුරු කියන දැනගැනීම. ඔන්න දැන් පැදුරු කියන දැනගැනීම. හරි. මේ නාම රූප දෙක නිසා හටගත් ප්‍රඥප්තිය දැනගැනිල්ල නාම රූප දෙක නැති වෙනකොට නැති වෙනවා කියලා දැක්කොත් අපිට ප්‍රඥප්තිය කියන එක Taman තුල ඉපද නිරුද්ධ වෙන දෙයක් කියන අදහස නැත්තම් දැකීම එනවා ස්කන්ධ ටිකේ පැදුර මිනිසයා ගෙවල් දොරවල් කියන නිමිති හිටින්නේ නමුත් මේ ස්කන්ධයන්ගේ උදේවැය බලන්න බැරි වුණොත් මම මේ කතා කරන ටික හිමින් අල්ලගන්න බලන්න තේරෙනවද කියලා ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම බලාගන්න බැරි වුණොත් පින්වතුනි තියෙන දෝෂේ තමයි තියෙන දෝෂේ තමයි නාම රූප දෙක නිසා හටගත් ප්‍රඥාප්තිය නාම රූප දෙක නිසා හටගත් ප්‍රඥාප්තිය භාවිතා කරනවා විඥාණය පරිහරණය කරනවා මායාව පරිහරණය කරනවා බොරුව පරිහරණය කරනවා ඒ කියන්නේ නාම රූප දෙක නිසා පැදුර කියන දැනුමක් ඇති වුනහම දැනගැනලක් ඇති වුනහම පැදුර කියන දැනගැනිල්ලෙන් රූපෙ දිහා බලනවා පැදුර කියන දැනගැනිල්ලෙන් රූපෙ දිහා බලපු ගමම්ම නාම රූප දෙකේ පවතින අනිමිත්ත බව යථාභූත ස්වභාවය පරමාර්ථ ස්වභාවය වැහිලා සම්මතය පරමාර්ථය ආදී මේ සම්මතය ආදේශ වෙනවා. පැදුර කියන ප්‍රඥප්තියෙන් පැදුර කියන ප්‍රඥප්තිය ඇතිවෙන්න හේතු වෙච්ච හේතු දිහාවට ගියොත් නාම රූප දෙක දිහා පැදුර කියන ප්‍රඥප්තියෙන් බැලුවොත් අර රූපේ පැදුර වෙනවා. නාම ධර්ම පැදුර දකිනකොට ඒව ඇති වෙනවා. එතකොට නාම රූප පැත්තේ අපිට පරමාර්ථ ස්වභාවයක් වූ නාම රූප දෙක වෙහිලා පැදුර වෙනවා. ওই වගේ ඇහැ රූප නිසා නැත්නම් නාම රූප නිසා මිනිස්සයා ගහ ගලක් කියන ප්‍රඥප්තිය ඇති වෙනවා. අපි මේ ප්‍රඥප්තියෙන් බැලුවොත් Taman තුල උපන්නේ දැනගැනිල්ලෙන් අර නාම රූප දෙක දිහා බැලුවොත් අපිට රූපය මිනිස්සේ ගහක් ගලක් වෙයි. නාම රූප දෙක නිසා අපි තුල ප්‍රඥාප්ති ඉපදිලා නිරුද්ධ වෙන එක තමයි ස්වභාවය. මේ ප්‍රඥාප්තියට තමයි තව පැත්තකින් සංස්කාර කියලා කියන්නේ. සංස්කාර කියලා කියන්නේ. අනිත්‍යවත සංස්කාරා මේ සංඛාරය අනිත්‍යයි. පැදුර, ගෙවල්, දුරවල් කියලා අපිට දැනෙන ප්‍රඥාප්ති ඇහැ රූප දෙක නිසා පැදුර කියන අදහසක් ඇති වෙනවා, ඇහැ රූප නැති වෙනකොට නැති වෙනවා, ඇහැ රූප නිසා මිනිසයා කියන අදහසක් කන ශබ්දය නිසා මිනිස්සෙක් කතා කරනවා බල්ලෙක් බුරනවා කියන ප්‍රඥප්තිය අපි ගාව ඇති වෙනවා හේතු ටික නැතිනොත් නැති වෙනවා එතකොට අනිත්‍යවත සංඛාරා මේ සංස්කාරය අනිත්‍යයි උපාද වය ධම්මින ඉපදිලා නිරුද්ධ වෙනවා ඈ නාම රූප දෙක ඇති වෙනකොටම දැනගැනලි ප්‍රඥප්තිය ඇති වෙනවා දැනගැනල නැති වෙනොත් නැති වෙනවා උපජිත්ත නිරුද්ධන්ති පැදුර ගහ මිනිසයා කියන අදහස් ප්‍රඥාප්ති ඉපද නිරුද්ධ වෙන මිසක තියෙන විදිහක් නැහැ. තේසං උපසමෝසුකෝ ඒ ප්‍රඥාප්ති සංසිඳුනොත් එතන එතන නැති වෙලා ගියොත් ඒක සැපක්. නමුත් උදේවැය නොදන්න කෙනාට ප්‍රඥාප්තිය සංසිඳෙන්නේ නැහැ. ඒ උදේවැය නොදන්න කෙනාට මොකද වෙන්නේ? සංස්කාරය සංසිඳෙන්නේ නැහැ. සංස්කාරය ඇත්ත වෙනවා. මොකද එයා සංස්කාරය පරිහරණය කරන නිසා සංස්කාර ධර්ම පරිහරණය කරනවා. නාම රූප දෙක නිසා පැදුර කියන සංස්කාරයක්, මිනිස්සෙක් කියන සංස්කාරයක්, ගහක් ගලක් කියන සංස්කාරයක් ඇති වුනහම ඒ සංස්කාර නිමිත්තෙන් රූප නාම රූප දෙක පැත්තට යනවා. ඇහැ රූප පැත්තට යනවා. පැදුර, ගහ, ගල මනුස්සයා කියන අදහසින් බැලුවාම බාහිර රූප පැත්තේ ගස් ගල් මිනිස්සු ගෙවල් දොරවල් වෙයි. දැන් අපි ගස් ගල් මිනිස්සුયો ගෙවල් දොරවල් තියනවා කියලා බලන්නේ මේ සංස්කාර ධර්ම පරිහරණය කරනවා ප්‍රඥප්තියක් පරිහරණය කරනවා ඒ නාම රූප දෙක නිසා හටගන්න විඥානයේ නාම රූපයේ නිරුද්ධ නිරුද්ධයි කියලා උදේවැය බලාගන්න දන්නේ නැති ඉගෙන ගත්තේ නැති අපරාධය නිසා දැන් ඔන්න සංස්කාරය නිත්‍ය වෙලා අපිට ඇහැ තියෙනවා රූප තියෙනවා, පුද්ගලයෝ ඉන්නවා, ගස්කොලන් තියෙනවා, ඉර අහඳ ගෙවල් දොරවල් තියෙනවා. ඒවැ වටිනා නොවටික නොවටිනාකම් තියෙනවා. ඔන්න දැන් අපිට ලෝකයේ හම්බෙලා උපාදානයි. දැන් අපිට උපාදානයි ලෝකය. එතකොට මේ ප්‍රඥප්තිය නාම රූප දෙක නිසා හටගත් නාම රූප දෙක නැති වෙනකොට නැති වෙනවා කියන තැනක ඉන්න බැරි වුණොත් තියෙන දෝෂය ඒ ප්‍රඥප්තිය තමයි සංස්කාරයක් කියලා කියන්නේ. ඒ ප්‍රඥප්තිය පරිහරණය කරන එකට සම්මතය කියලා කියන්නේ. ඒ විඥානය කියන්නේ මායාවක් මායාවක් පරිහරණය කරනකොට ඒ දැනුම පරිහරණය කරනකොට දැනුමෙන් රූපේ පැත්තට, සද්දේ පැත්තට, ගන්ධේ පැත්තට ආපහු යන එකට තමයි උපාදාන තණ්හා උපාදාන වශයෙන් ඉන්නවා කියලා කියන්නේ. උපගමන උපාදාන. ඇහැට පෙනුණු රූපය නාම රූප නිසා පැදුරක් මිනිසෙක් කියන දැනුමක් ආවා. ඇහැ රූපේ පැත්තේ නිමිති නැහැ. උපාදාන වශයෙන් ගන්න දෙයක් නැහැ. හැබැයි අපි දැනුමෙන් ඒ පැත්තට ගියොත් පැදුර මිනිසයා කියලා ඒ රූපේ උපාදාන වශයෙන් ගත්තා. පැදුර උපාදාන වශයෙන් ගත්තා මේක පැදුරක්. කාම උපාදානය. මේ මිනිස්සේ මේ සත්වයේ අපි කියමු ඇහත් රූපයක් දැක නිසා මිනිස්සේ සත්වයේ කියන ප්‍රඥප්තියක් ඇති වුණා. ඇහ රූපේ නැතිනොත් සත්‍යයේ මිනිස්සයා සත්වයා කියන අදහස නැති වෙනවා. ප්‍රඥප්තියක් ඇති වෙනා නැති වෙනවා. නමුත් මේ මිනිස්සයා කියන අදහසින් සත්වයා කියන අදහසින් රූපේ දිහා බැලුවොත් අන්න ඒකට කියනවා මොකද්ද? අත්වාද උපාදාන. ඉබේමයි ප්‍රඥප්තිය භාවිතා කරන්න යනකොට සම්මතයකින් ජීවත් වෙන්න යනකොට ලෝකේ උපාදාන වෙලා ඇති. ලෝකයේ හසු වෙලා ඇති. එතකොට නාම රූප නිසා හටගත් විඥානේ නාම රූප නිරෝධේ නිරුද්ධයි කියලා ස්කන්ධයෙන් බුද්ධිය වේ බලන්ට කියලා කියන වෙන මොකුත් නෙමෙයි ස්කන්ධේ බුද්ධිය වේ බලන්ට බැරි වෙනකොට ආපහු ප්‍රඥප්තිය නැත්තම් ඒ විඥානයේ අධ්‍යක්ීම ඒ ප්‍රඥප්තිය උදව් කරගෙන නාම රූප පැත්තට ගිහිල්ලා ආපහු ලෝකය හදාගෙන ස්කන්ධ ටික උපාදාන වෙලා දුක ඇති වෙන විදිහට කටයුතු කරනවා කියන ධර්මතා ටිකක් තියෙනවා. ස්කන්ධයන්ගේ උදේවැය බලනකොට නාම රූප දෙක නිසා ප්‍රඥාප්තියක් ඇති වෙලා ප්‍රඥාප්තිය නැති වෙනවා කියන එකට නුවණින් ඉන්නකොට නාම රූප දෙක පැත්තේ යථාභූත ස්වභාවය විතරයි ඉතුරු වෙන්නේ ප්‍රඥාප්තියක් භාවිතා කරන්න බෑ ලෝකයක් හිටින්නේ ප්‍රඥාප්තියකින් ජීවත් වෙන එකට සම්මතයක්කින් ජීවත් වෙන එක තමයි ලෝකේ කියන්නේ සම්මතයක් නැතුව ලෝකේ කටයුතු කරන්න බෑ මේ පේන රූප මිනිස්සුયો ගෙවල් දුරවල් ගහ කොළ කියලා නිමිති වශයෙන් සලකා සතහන් කරන්නේ නැතුව ඒව තමන් තුළ හිත තුළ දකින අහන ගාවට ඉපද නිරුද්ධ වෙන ප්‍රඥාප්තියක් කියන තැනකින් නුවණින් ජීවත් වෙන සිද්ධියක් ලෝකේ කරන්න බෑ ලෝකේ කරන්න පුළුවන් ඒ පෙනෙන හැන දේ නිසා උපදින ප්‍රඥප්තිය ඒ රූප වලට ආදේශ කළා. මේ රූපෙට අපි පැදුර කියමු, මේකට ගහ කියමු, මේකට මිනිසයා කියමු, මේකට ඉර කියමු කියන තැනක ප්‍රඥප්තියකින් මේ මේ සම්මතයකින් තමයි අපිට ජීවත් වෙන්න වෙන්නේ. ඒක සම්මතයක් අපි හිතින් හදාගත්ත නාම රූප දෙක නිසා දැනගත්තකම නැවත නාම රූප දෙකට ආදේශ කරලා හදාගත්ත පැවැත්මක් අපි තුල තියෙන්නේ කියලා දන්නේ නැතුනහම අපිට සම්මතයක් වෙනවා. ඒක ගහක්මයි, ඒක ඉරක්මයි, ඒක මිනිසෙක්මයි, ළමයෙක්මයි වෙලා ඒ තුල අපි ඇලිලා බැසෙනවා. එහෙමයි මේ දුක ඇති වෙලා තියෙන්නේ. එතකොට මේ ස්කන්ධයෙන් උදිරය බලන්ට කියලා කියන්නේ නාම රූප දෙක කියන්නේ යතහ බුදු ස්වභාවය. ඒ නිසා ඒක ප්‍රඥාප්ති නෑ. ඒක තියෙන්නේ කන බොන ආහාරයෙන් හැදුණු රූපයක් තියෙනවා ආහාර නැති වුණ නැති වුණ ස්පර්ශයෙන් හැද නිසා හටගත් වේදනා සංඥා චේතනාවක් වෙන ස්පර්ශ නැති වුණ නැති වෙනවා කියලා නාම රූප දෙකකුත් ඒකේ ඇත්තකුත් තියෙයි. ඒකේ ඉර හඳ ගස් ගල් ගෙවල් දොරවල් කියලා ප්‍රඥප්ති නැහැ. ඒ ඒබඳු නාම රූප දෙකක් නිසා ඒ කියන්නේ පෙනෙනවා. ওই වගේ ඇහෙනවා. ඒ නිසා Taman තුල මිනිස්සේ ගහක් ගලක් හෝ බල්ලෙක් කෑ ගහනවා, බුරනවා, කුරුල්ලෙක් කෑ ගහනවා, වාහනයක් එනවා, මල් සුවඳයි, හඳුන් කූරු සුවඳ, නැත්නම් අසුචි ගඳ, කැවුම් රහයි, කොකිස් රහයි, එතකොට සීතලයි උෂ්ණේ අම්මා මතක් වුණා, ගෙදර මතක් වුණා කියලා මේ වගේ Taman තුල ඒ ඒ දැනගැනිලි ඇතිලා නිරුද්ධ වෙනවා. ඒ ඒ දැනගැනිලි හටගෙන නිරුද්ධ වෙනවා කියලා ස්කන්ධයන්ගේ උදේවැය බලන්ට ඉගෙනගෙන නැති හින්දා නැති හින්දා ඒ දැනුමින් ඒ විඥානයේ අත්දැකීමෙන් ඒ ප්‍රඥප්තියෙන් ආපෝ නාම රූප දෙක පැත්තට ගියාම පරමාර්ථය වැහිලා ප්‍රඥප්තිය ආදේශ වෙලා සම්මතය ගොඩනගෙනවා එතකොට ආපහු ලෝකේ. මේ ස්කන්ධයන්ගේ උදේවැය බලනකොට ලෝකේ පැත්තට යන්න බෑ. නාම රූප දෙක පැත්තේ විපාකෙන් හටගත්ත පැත්තේ ලෝකයක් ගොඩනගින්න ලෝකෝත්තර වෙනවා උපාදාන වශයෙන් නොගෙන මිදෙනවා එතකොට මම අර කතා කරපු විදිහට මේ පෙනෙනකම නිසා පැදුර කියන දැනුමක් ඇති වුණා පෙනෙන දේ නැති වෙනකොට පැදුර කියන දැනුම නැති වෙනවා කියන තැනට විතරක්ම සිහියෙන් ඉන්න. පැදුර කියන අත්දැකීමෙන් මම රූපෙ දිහා බැලුවොත් එපමණකින්ම මගේ මුළු ජීවිතේම විනාශයි නේද කියන තැනින් බැලුව බල දැක්කොත් පැදුර කියන එක ප්‍රඥාප්තියක්. පැදුර කියන ධන ගැනීම ප්‍රඥාප්තියක්. ඇහැට පෙනෙන වස්තුව යතහ භූතයි නාම රූප දෙකක් පුරාණ කර්මෙන් හටගත්තේ ඒ නාම රූප දෙක නිසා පැදුර පායි නැත් කියලා දැනගන්නකම ප්‍රඥප්තියක් නාම රූප දෙක නැති වුණොත් නැති වෙනවා කියලා ප්‍රඥප්තියක් Taman තුල ඉපදිලා නැති වෙනවා කියන තැනට 100න් ඉන්නේ කියන එකයි කිව්වේ. ඔන්න ඔය ටික විතරක්ම කළොත් දුක පිරසින්ද දකින්නවා සමුදය දුරු වෙනවා නිරෝධේ සාක්ෂාත් වෙනවා කියන සියල්ලම කළා දෙනවා. චතුරාර්ය සත්‍යයත් අවබෝධ වෙනවා පටිච්ච සමුපාද චක්‍රයේ සංසාර චක්‍රයත් නතර වෙනවා කියන එකත් මතක් කරනවා යම් වෙලාවකදී නාම රූප දෙක නිසා හටගන්න දැනගැනිල්ල ඌ ප්‍රඥප්තිය. නාම රූප දෙක නිසා පැදුර නැත් පායි කියලා දැනගැනිල්ලක් ආවොත් දැනගැනිල්ල භාවිතා කළ පමණකින්ම දැනගැනිල්ලෙන් රූපෙ දිහා බලපු ගමම්ම විඥානයේ අධ්‍යක්ීම පරිහරණය කරපු ගමම්ම මායාවක් තුළට ඔබව ඇදිලා යනවා. කවදාවත් ගොඩ වෙන්න බැරි මහා කළුවර අඳුරු ගුහාවකට ඔබ ඇදිලා යනවා. ඔබට පෙනෙන රූපේ පැත්තේ පැදුරු, ගස්, කොළන්, රන්, රිදී, මුතු මැණික්, අම්මා තාත්තා දුව පුතා කියලා සියලු සංස්කාරය හම්බ වෙයි. ඒක හදාගත්තාම ඒකෙන් ගොඩ යන්න බෑ. ඒ සම්මතිය ඇත්තක්. ඇයි ඒක බොරුවක් වෙන්නේ? කන බොන ආහාරයෙන් හැදුණු විපාක නාම රූප දෙකක් තියෙන්නේ. යථාර්ථය ඒ නිසා හටගත්තු බොරුවක් ප්‍රඥාප්තියක් විඥානයක් මිනිසයා කියන අදහස මිනිසයා කියන අදහස අපි අර රූපේ පැත්තට ආදේශ කළාම රූපේ මිනිසෙක් වගේ පෙනේ. මිනිසයා කියන අදහස දැන් බොරු වෙන්නේ නැහැ. මේ අල්ලුවොත් අහුවෙනවනේ. අහුවෙන්නේ යථාර්ථය. නමුත් අපිට පේන්නේ මිනිසයා වහුවෙනවා වගේ. සම්මතිය එතකොට බොරුවක් වෙන්නේ ඇත්තක් වෙනවා. පරමාර්ථය වැහෙනවා සම්මතිය ඇත්තක් වෙනවා. අපි ප්‍රඥප්තියක් තමන් තුළ උපද නිරුද්ධ වෙනවා කියන දැක්මක හිටියොත් පරමාර්ථය මතුවෙනවා ප්‍රඥප්තිය නැතහැරෙනවා. එතකොට මේ ස්කන්ධයන්ගේ උදේවැය දන්නා නුවණ ඔච්චර වටිනාකමක් කරලා දෙනවා. මම අද කියපු ටික මේ පිටුතුන්ට තේරුම් නැත්තම් මේ ස්වාමීන් වහන්සේ පෙන්නපු මහා අමෝතු ධර්මතාවයක් තිබුණා මේක මොකද්ද කියලා මේිට වඩා හොඳට හොයන්න ඕනේ බලන්න ඕනේ කියන අදහසක් ඇති කරගන්න. ඕගොල්ලන්ට නෙමෙයි මේ රටට නෙමෙයි මේ ලංකාවට නෙමෙයි මුළු සමස්තයක්ම ලෝකෙට මුළු සමස්තයක්ම බෞද්ධ යාටම නිවන් මඟ වැහිලා තියෙන්නේ මෙන්න මෙතන. සම්මතයයි ප්‍රඥප්තියයි එක ගොඩේ වැටිලා රූපයේ තින තැනක මිනිස්සෙක් පේනකොට කන බොන ආහාරයෙන් හැදිලා තියෙන්නේ කෙස්ලොම් නියදත් කියන එක සම්මර්ෂණය කරලා කරලා කරලා කරලා මිනිසයා කියන එක ගෙවන්න හදන්නේ ලෝකයා. නමුත් ගෙවෙයිද කියන එක බලන්නකෝ. එතන යථාර්ථයේ තියෙද්දි මිනිසයා කියන අදහසක් ආවම ඊ අදහසේ රූපේ දිහා බලලා රූපේ මිනිසයා වෙලා මේ තියෙන්නේ. සම්මතයයි පරමාර්ථය එක ගොඩට වැටිලා. පරමාර්ථ වශයෙන් තියෙන තැන සම්මතයකින් බලලා තියෙන්නේ. නමුත් ඕක දිහා නොබලා ඉන්නකෝ. එතකොට ඉබේම ඉබේම මේ ප්‍රශ්නේ විසඳිලා ඇති. ස්කන්ධයන්ගේ කුණප කොටස් ටිකක් තියෙන පරමාර්ථය මතුවලා ඇති. පුද්ගලයා කියන ප්‍රඥාප්තිය ඇති වෙලා නිරුද්ධ වෙනවා. කුණප කොටස් ටික කනබුන ආහාරයෙන් හදන කුණප කොටස් ටිකක් තියෙන රූපේ දකිනකොට පුද්ගලයා කියන ප්‍රඥාප්තියක් ඇති වෙලා නිරුද්ධ වෙනවා කියන එක පෙනේ. ප්‍රඥාප්තියෙන් අදහසින් ඒක දිහා බැලුවොත් තමයි මට ඒ රූපිය මනුස්සය වෙලා ගොඩ යන්න බැරි බැඳීමක් ඇති වෙන්නේ කියලා එයා දකිනවා. මෙන්න මේ ටිකේ දැක්ම නැතිව ස්කන්ධයන්ගේ උදේවැය දන්නා නුවණ හරියට තෝරගත්තේ නැති හින්දායි මුළු ලෝකෙටම නිවන් මඟ නැති වුනේ කියන එකත් මතක් කළා මේ පෙන්නපු ධර්මතාවය තුලින් අපි හැම දිනාටම ඒකාන්ත මේ ජීවිතයේදීම නිවීම මිදීම හදාගන්න පුළුවනි කියන කාරණාවත් මතක් කළා ඒ සඳහා උත්සාහවත් වෙන්න කියන එකත් මතක් කරනවා මේ කාරණාව නොවැටුනේ නම් නොතේරුනේ නම් තව ගොඩාක් වටපිටාවක් තියෙනවා ගොඩාක් වටිනා වටපිටාවක් තමයි. ඒක මේ පැයක් වගේ කාලයක් ඇතුළත ඔක්කොමට කියන්න පුළුවන් කමක් නැහැ. නමුත් මේ ධර්මතා දෙන්නපු ධර්මතාවේ මොකද්ද කියන එක ටිකක් තෝරගන්න උත්සාහවත් වෙන්න ඕනේ. මේක මොකද්ද කියලා හොයන්න බලන්න ඕනේ. මේක නිකන් මහා අමුතු එකක් වගේ කියන අදහසවත් ඇති කරගෙන හරිම කෙටි. රූපේ පේනකොට පැදුරු කියන අදහස මංගාව ඇති වෙනවා. රූපයේ අහකට යනකොට පැදුරු කියන අදහස නැති වෙනවා කියලා. ඔන්න ඔය චුට්ට විතරක්ම කරනකොට දුක පිළිසෙන් දැකලා සමුදය දුරු කළා නිරෝධය සාක්ෂාත් වෙනවා චතුරාර්ය සත්‍යම අවබෝධ වෙලා මුතු පංච සම්පද චක්‍රයම සසර කෙලවරක් නැති සසර ඉදීම ගැන දෙන තණ්හාව නැති කරපු නිසා සසර ගමනත් ඉවරයි පටිච්චසම්පද චක්‍රයත් අතර ඔක්කොම වෙනවා මනුස්ස විතර නෙමෙයි බ්‍රහ්ම ලෝක රූපී බ්‍රහ්ම ලෝක අරූප බ්‍රහ්ම ලෝක පැවැත්මත් ගෙවලා දෙනවා මේ ටිකේ කියන ටිකක් තියෙනවා හොඳයි එහෙනම් හැමදෙනාම කල්පනා කරගන්නට ඕනේ අද දවසේදී මේ සසර නොයැලීම පිණිස සසර කලකිරීම පිණිස සසර දුක මිදීම පිණිස මනාව අපිට හඳුනාගෙන භාවිතා කළොත් උපකාර වෙන ස්කන්ධයන් උදේ වේ දන්නා නුවණ ගැන වටිනා දහම් කරුණු ටිකක් අපි කතා කළා මේ තුල පැහැදිලි කරගන්න තව කරුණු ටිකක් තියෙනවා කියන කාරණාව තේරුම් ගන්නට ඕනේ හොඳයි එහෙනම් කල්පනා කරගන්න මේ තුලින් ජනිත වෙච්ච සියලු කුසලයන් අපි අනුමෝදන් කටයුතු තැන් වලට අනුමෝදන් කරමු. මේ සියලුම කුසලයන් ලෝකයක් සම්බුද්ධ ශාසනයත් මේ පින් උතුම්වත් මේ පින් උතුම්ගේ ගෙවල් දොරවල් රැකිරක්ෂා දිස්ථාන්ට අධිප්‍රෝහිත උත් ශාසන මාමක ඉෂ්ඨකාරක සීළු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවිසිරු වඩා වර්ධනය කරගෙන මින් දිව්‍යොත්පතන බෝධිකින් උතුම් නිවන සැනසෙත්වා. ඒ දෙවියන්ගේ ආරක්ෂාවද මේ පින්වත් සියලු දෙනා කෙරෙහි නිබඳව නිරතුරුව ලබා දෙත්වා කියන අදහසින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාවකං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා භෝධයන්තු සිවම් පදං